දැන් අපි හුඟක් දෙනෙක් හිතනවා කල්පනා කරනවා අපි ජීවිතේ ගොඩාක් පිංකම් කරගත්තාම ජීවිතේ අංග සම්පූර්ණයි කියලා. පිංකනොත් අපට ඕන. හැබැයි පිංකම් වලින් විතරක් ජීවිතයක් පූර්ණ වෙන්නේ නැහැ. පිංකම් වලින් අපිට කරන්න පුළුවන් වෙන්නේ සසර ගමනේ සැපවත් වීම පමණයි. නමුත් මිනිස්සෙක් හැටියට ඒ වගේම සසර ගමනක ප්‍රධාන ඉලක්කය කෙලස් නැසීමයි නිවන් දැකීමයි ලෝකේ යථාර්ථය අවබෝධ කිරීමයි ඒ සඳහා අත්‍යවශ්‍ය කාරණේ තමයි ගුණය සහ නුවණ දියුණු කරගන්න. දැන් හුඟක් දෙනා අද සමාජයේ හුඟක් බෞද්ධයෝ වුණත් මුලාවකින් ඉන්නවා කියලා හිතනවා වැඩිපුරම ඒ අය කල්පනා කරන්නේ අපි මෙච්චර පිංකම් කරගෙන තියෙනවා. නිවනටත් ඒව තමයි හිලව් කරන්නේ. අටපිරිකර මෙච්චරක් පූජා කළාම නිවන් දකින්න පුළුවන්. කටින පිංකම් මෙච්චරක් කළාම නිවන් දකින්න පුළුවන්. ඒව නිවනට උපනිශ්‍රය වෙනවා. සහාය වෙනවා. හැබැයි පිංකම් කරගත්තු පමණින් ජීවිතයක් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ පින්කම් වල සැප විපාක ලැබෙනකොට ඊට සාපේක්ෂව ගුණය සහ නුවණ වැඩිලා නැත්නම් අර මහදන සිටු පුත්‍රයාට වෙච්ච දේ තමයි වෙන්නේ. මහදන සිටු පුත්‍රයා පෙර භවයේ මනස පුහුණු කරලා තිබුණා අවශ්‍ය නම් රහත් වෙන්නට තරම් ශක්තිය තිබුණා. නමුත් ඒ කිසිවක් අවදි කරගත්තේ නැහැ. ඇයි අර සම්පත් බහුල වෙනකොට තමන් සන්තක 80 කෝටියක් ධනෙ බිරිඳගෙන් දෑවැද්ද හැටියට ලැබුණ 80 කෝටියක් ධනෙ 160 කෝටියක් රන් කහවක්. ඒ නිසා අමුතුවෙන් උත්සාහයෙන් සිහිබුද්ධියෙන් කටයුතු කරන්න කල්පනා කළේ නැහැ. ඉන්ද්‍රිය පිනවීමටම ඇබ්බැහි වුණා. අවසානයේ අර සියලු ධනස්කන්ධයත් අවසන් කරගෙන ලෞකික ඵලයනොත් පිරිහිලා ලෝකෝත්තර ඵලයනොත් පිරිහිලා මහමග හිඟා කාලා මේ යන්නට සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ තැනත්තා උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. එච්චර ශක්තිය තිබිලත් ඒක අවදි කරගත්තේ නැහැ. අවදි කරන්නට ක්‍රියාත්මක වුණේ නැහැ. එනිසා අපි සාංශාරිකව යම් ශක්තියක් අරගෙන ඇවිත් තිබුණා වුණත් ඒවා ඉබේ මතුවෙන්නේ උත්සාහ කරලා වෑයම් කරලා අවදි කරන්නට ඕන. ඒ වගේම මේ ජීවිතේ අපිට ඒ සසර ගෙනාපු දේ තවදුරටත් සංවර්ධනය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ බඳු ආත්ම භාවයක් තමයි මනුෂ්‍ය ජීවිතය. ඒ නිසා ළමා කාලේ, තරුණ කාලේ, මැදිවියේ අපිට කාලයේ යම් යම් හේතු නිසා ඉක්ම ගියා නම් පින්කම් කරගත්තා කියලා අපිට ඒන් පමණක් සෑහීමටපත් වෙන්නේ නැතුව ගුණය සහ නුවණ කොච්චර දියුණු කරගෙන තියනවද එපමණකටයි මනුෂ්‍ය ජීවිතය අර්ථ සම්පන්න වෙන්නේ. එහෙම කල්පනා කරලා බලනකොට මුල් අවස්ථාවේදී මම ප්‍රමාද වුණා කියලා යම් කෙනෙකුට හැඟෙනවා නම් පසුතැවෙන්නට අවශ්‍ය නැහැ. දැන් මේ මොහොතේ ඉඳලා හරි සිහිබුද්ධිය අවදි කරගෙන ගුණ නුවණ දියුණු කරගන්නට ක්‍රියා කරන්න පුළුවන්. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ චන්දින සඳ වලාකුලෙන් වැහුණහම ප්‍රභාව නැති වෙනවා ආලෝකය විහිදෙන්නේ නැහැ ආලෝකය විහිදෙන්නේ නැහැ කියන එකේ තේරුම සඳ නැති වෙලා කියන එක නෙමෙයි සඳේ ආලෝකය ආවරණය වෙනවා නමුත් වලාකුල ඉවත් වුණොත් නැවත ප්‍රභාව මතුවෙනවා අන්න ඒ වගේ අපේ මනුස්ස ලෝකේ උපදිනකොටම පෙර සසරේ කරන ලද කුසල බලයකින් ශක්තිමත් මනසක් ඇතුව ඉපදුනේ. නමුත් පසු කාලීනව ඒ ප්‍රභාස්වර සිත ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කෙලසෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛලේසෙහි උපක්ඛලිට. උපදිනකොටම අපේ සිත ශක්තිමත්. නමුත් අපි ඉන්ද්‍රයන්ට වහල් වෙලා හැඟීම් වලට වහල් වෙලා කෙලස් වලට වහල් වීම නිසා මනස පුහුණු නොකිරීම නිසා කලකදී එය ආවරණය වෙන්නට පුළුවන්. අර රන් තැටියක මතු පිටින් කිලුට බැඳුනා වගේ. නමුත් ඒක ඉවත් කළාම පිරිසුදු කළාම නැවත ප්‍රභාව මතු කරන්න පුළුවන්. වලාකුලින් මිදුණු සඳක් යම්සේ බබලනවාද අන්න වගේ ජීවිතයේ ඕනම අවස්ථාවක අපිට ජීවිතයේ ස්වභාවයේ යථාර්ථය තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ දුර්වලතැන් හරියට හඳුනාගෙන නැගී සිටින්නට පුළුවන් නම් වලාකුලින් මිදුණු සඳක් වගේ ඒ පුද්ගලයාගේ ජීවිතය ප්‍රභාමත් වෙනවා ආලෝකමත් වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. නමුත් යම්කිසි අවස්ථාවක වලාකුලෙන් සඳ වැහිලා සඳ බැස යනකම්ම වලාකුලින් මිදුනේ නැතිනම් අන්ධකාරය හැම ගිලියන. අන්න ඒ වගේ අපේ සිත මුල් අවස්ථාවේදී ක්ලේශයන්ට වසඟ වෙලා මුල් අවස්ථාවේදී අපි ප්‍රමාදී වෙලා හැබැයි ප්‍රමාදී බවින්ම අපි මරණයටපත් වුණොත් වලාකුලින් නොමිදුණු සඳක් වගේ අඳුරෙහිම ගිලී යන. ඉතින් ඒක මනුෂ්‍ය ජීවිතයකට ලොකු අභාග්‍යයක් අවාසනාවක්. එසේ නොවෙන්නට නම් අපි මේ යන්නට පෙරාතුව නැවත ප්‍රභාමත් වෙන්නට ඕන සසරින් ගෙනන ලද ශක්තිය අවදි කරනවා වගේම අමතර ශක්තියක් මතු කරගන්නට ඕන එහෙම වුණොත් තමයි මේ ජීවිතය අංග සම්පූර්ණ. ඒ නිසා අපි පිංකම් කරලා තියනවා කියලා විතරක් සෑහෙන්න බෑ. එය අපට සසර සැපේ පිණිස පවතිනවා. නමුත් ලෝකෙහි යථාර්ථය අවබෝධ කරගන්න, කෙලෙස් නසන්න, නිවන් දකින්න නම් ගුණ නුවණ අවදි කරන්න ඕන. ඒ සඳහා තමයි අපි පියවර තුනක් සිහිපත් කළේ. දුරුගුණ හඳුනාගෙන දුරු කිරීම, යහගුණ හඳුනාගෙන අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මතා තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කිරීම.